බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් තියෙනවා මටත් ඔබ වහන්සේගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා මම YouTube එකේ ප්‍රශ්නේ මුලින් අහන්නම් නිවසක සාංගික දානයක් පවත්වන විට අතුරුපස පිළිගැන්වීමේදී මා දැක තිබෙන්නේ දීසියක පිඟානක සියලු අතුරුපස තබා පිළිගන්වන ආකාරයයි එසේ නොමැතිව වෑංජන පිළිව ගන්වන ආකාරයෙන් එක් එක් අතුරුපස පිළිගැන්වීම සුදුසුද ඒකේ කිසි වැරද්දක් නැහැ. දැන් ඇත්තටම ඔය කැවිලි ආදී එකම දේශයක තියලා පිළිගන්නන්න පුරුදු වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා දන්වලඳනකොට වැඩි පිරිසක් දානෙට වඩිනවා නම් ඒ සියලු දෙනා වහන්සේටම දන් බෙදීම දන් වැළඳීම වළඳා නිම කිරීම ආදී මේ කරුණු උන්වහන්සේලා එකටම කරන්න උත්සාහ කරනවා. මොකද ඒක උන්වහන්සේලාගේ චාරිත්‍රයක් වගේ මේ චාරිත්‍රය සැකසීලා තියෙන්නේ උන්වහන්සේලාටත් පහසු වෙන්න දායකයාටත් පහසු වෙන්න. ඒ මොකද දැන් එක ස්වාමීන් වහන්සේ නමක් ඔන්න වළඳලා ඉවර වෙලා අත හොදන්න ඉල්ලනවා. අනිත් ආමුදුරෝ ව්‍යංජන තාම බෙදාගෙන වළඳන්නට සූදානම්. අනිත් ආමුදුරෝ කැවිලි වළඳන. දැන් මෙහෙම වුණොත් එහෙම අර දායකයාට මේක එකම කලබගෑනියක් වෙනවා. හරියට මේ වික්ෂුන් වහන්සේලාට ඒ සංග්‍රහය කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා වික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගේ ඒ විනයෙහිම කොටසක් බවට පත් කරගෙන තියෙනවා. යම් පිරිසක් එක්ක වික්ෂුන් වහන්සේලා වැඩි පිරිසක් එක්කලා දානේ වළඳනවා නම් එකම වෙලාවට දාන ටික වළඳන්න පටන් ගන්නවා ඊට පස්සේ කල්ලාතුව කෙනෙක් දාන වන්දලා ඉවර වුණා වුණත් අත හොදන්නේ නිහඬව බලා ඉන්නවා අනිත් ස්වාමීන් වහන්සේලා වළඳලා ඉවර වෙනකම් ඊට පස්සේ එකටම තමයි අත හොදන්නේ ඊට පස්සේ කැවිලි හෝ පළතුරු වළඳනවා නම් එකටම ඒවා මේ වළඳන්නට එකම වෙලාවක ඒවා කරන්නට සැලකිලිමත් වෙනවා ඉතින් අන්න එහෙම කරනකොට අර මහජනතාවට කාල වේලාව ඉතුරු කර ගැනීම සහ දැන් අරවා එකින් එක එකින් එක බෙදන්න ගියොත් ලොකු පිරිසකුත් ඕන. කාල වේලාවත් ඉක්ම යනවා. එතකොට ඒ සියල්ල පහසුවෙන් එකම වෙලාවක කෙටි වෙලාවක වැඩි දෙනෙකුට දන් පිළිගන්නන්නට පහසුවක් සඳහා තමයි එකම පිඟානක කැවිලි ටික කැවිලි ඉතින් එකම වර්ගයක්නේ කැවිලි කිව්වහම පළතුරු කියන්නේ වර්ගයක්. එතකොට ඉස්සර කාලේ පළතුරුත් එකම පිඟානක තියලා පිළිගන්න. හැබැයි දැන් පළතුරු වෙන වෙනම පිළිගැන්වීමේ ප්‍රවණතාවයක් ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් ඒ වගේ කැවිලිත් වෙන වෙනම පිළිගන්නවයි කියලා කිසි ගැටලුවක් නැහැ. වැඩම කරලා ඉන්න ස්වාමීන් වහන්සේලාට සංග්‍රහ කරන්නට ප්‍රමාණවත් වෙන පස්තායක පිරිසක් ඉන්නවා නම් උන්වහන්සේලාට වෙන වෙනම පිළිගන්නන්නට තාම ඉරහැරිලා ගිහිල්ලා කාලය අවරට ගිහිල්ලත් නැතුව කාල වේලාවත් ඕනතරම් තියෙනවා නම් උන්වහන්සේලාට ඒ සුදුසු බඳුනක් අතට දීලා ඒකට කැවිලි වෙන වෙනම පිළිගන්වාගෙන යාම දානයක් හැටියට කිසිදු අඩුවක් වෙන කාර්යයක්වත් නෙමෙයි කිසිදු වරදකුත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස මටත් ඒකේ පොඩි අතුරු ප්‍රශ්නයක් වගේ නැගුණා ඒක නිසා අහන්නම් මට හිතුනේ මේකෙදි අහන්නේ දැන් සමහර ස්ථානවලදී අපි පිළිගන්නනකොට අපි අපි ගිහිල්ලා අපි සැන්දින් බෙදන්න බෙදනවනේ එතකොට ස්වාමීන් වහන්සේලා එපා නම් එපා කියලා අංග අංග මේ අංගවනවා. එතකන් අපි බෙදෙනවා. එතකොට දැන් මේ ස්ථානයේදී සමහරලාට කරන්නේ ට්‍රේ එකක හරි පිඟානක හරි තීලා අල්ලනවා. එතකොට ස්වාමින් වහන්සේලා ඒවා අතින් ගන්නවා. ඒක සුදුසු ඒක සුදුසු නෑ. මොකද දැන් වික්ෂෝන් වහන්සේලාට දැන් උතර කරුණු දෙකක් අපිට තේරුම් ගන්න තියෙනවා. එකක් තමයි එහෙම ට්‍රේ එක තියලා වික්ෂෝන් වහන්සේලාට ගන්න අල්ලගෙන යන එක සුදුසු නෑ. භික්ෂුන් වහන්සේලාට වෙන වෙනම එක එක අතින් හරි හැන්දෙන් හරි අරගෙන උන්වහන්සේලාගේ භාජනයට පිළිගැන්වීමයි සුදුසු. අපි හිතමු කෝපි එකක් උන්වහන්සේලාට පිළිගන්නවා කියලා. එතකොට ට්‍රේ එකේ තියලා අර ගිහියන්ට අල්ලනවා වගේ කෝපි කෝප්ප ටික නිකන් අල්ලගෙන ගිහින් හරියන්නේ නැහැ. එක්කෙනෙක් ට්‍රේ එක අල්ලගෙන යනවා, තව එක්කෙනෙක් එක එක බඳුන බඳුන අරගෙන ස්වාමීන් වහන්සේලාගේ අතට පිළිගන්වන්නට ඕන. මොකද වික්ෂුන් වහන්සේලාට දාණය පූජා කළාට විතරක් හරියන්නේ නැහැ. පිළිගන්වන්නට මේක ඒක අමතර කාරණයක්. අතට පිළිගන්වහම තමයි උන්වහන්සේලාට ඒක විනය අනුකූලව වළඳන්නට පුළුවන්. ඒක විනය ප්‍රඥාක්තිය. නොපිළිගන්නෝ දේ නොවැළඳිය යුතුයි කියන එක. එතකොට ඒ නිසා උන්වහන්සේලාට ඒක පිළිගැන්වීම සුදුසුයි. අනිත් කාරණේ තමයි දැන් බත් වෙන්ජන පිළිගන්නකොට ඒක පිඟානකට ඔක්කොම බත් වෙන්ජන ටික බෙදලා පිළිගන්න නැතුව වෙන වෙනම බත් වෙන්ජන පිළිගන්නන්න එක හේතුවක් තමයි බත් වෙන්ජන ටික පිඟානට හරි පාත්‍රයට හරි බෙදලා අපි ඒකට අත ගැහුවට පස්සේ වළඳන්න පටන් ගත්තට පස්සේ ඒක ඉඳුල් වෙනවා. ආයෙ වෙන කෙනෙකුට ඒක පරිහරණය කරන්න ගන්න බෑ. සතෙකුට සිව්පාවෙකුට හැරෙන්න. හැබැයි කැවිලි වල එහෙම ප්‍රශ්නයක් නැහැ. කැවිලි එකම පිඟානේ තියලා තිබ්බා. උන්වහන්සේලා වළඳන්න කැමති කැවිලි කොටසක් අරගෙන වළඳන්න පුළුවන්. අනිත් ඒවා ඉඳුල් වෙනවා කියලා කතාවක් නැහැ. ඒවා වෙන ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දැන් අර වෙන වෙනම බෙදීමේ අවශ්‍යතාවය තියෙන උන්වහන්සේලාට අනවශ්‍ය දෙයක් බෙදලා තිබ්බොත් එතකොට ඒක උන්වහන්සේලා වළඳන්නෙත් නැ වෙන කෙනෙකුට අනුභව කරන්න අවස්ථාවකුත් නැ ඒක ඉඳුල් වෙන නිසා හැබැයි කැවිලි වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. කැවිලි එක පිඟානේ තිබ්බා වුණත් කැමති දේ වළඳන්න පුළුවන්. අනිත් කොටස වෙන කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්. පළතුරුත් අර වෙන වෙනම බෙදන්න පුරුදු වෙලා තියෙන්නේ. පළතුරු වල වුණත් අර එකට ගෑවුනන් පස්සේ පොඩ්ඩක් මිශ්‍ර වෙන ගතියක් තියෙනවා. ඒ නිසා තමයි පළතුරු වුණත් අර වෙන වෙනම පිළිගන්නන්නට පුරුදු කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා.